ශාසනාව අධිදේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්දාම යුක්තික පාර්ශවයේ මහා ලේකකාධිකාරී පොළොන්නරුව කදුරුවෙල ජයන්ති මහා විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරිය චට්ඨංගිකං මග්ගං දුක්ඛූප සමගාමිනං තේ සෙළු දිනාටම තෙරුවන් සරණයි වාසනාවන්ත පින්නතුනි ධර්ම ශ්‍රවණය කරන ඔබට අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා දහම් මාර්ගය ඔස්සේ අනේකවිධ ප්‍රතිපදා ප්‍රතිපදාවන් ඔස්සේ ක්‍රියාත්මක වෙලා ජීවිතේ යථා තත් අවබෝධය අපි කෙසේ පසක් කරගත යුතුද යන්න කියන එක පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන්නට දවස පුරාවට ආගමික වත්පිළිවෙත්වල නිරත වෙනවා සේම පින්නතුන්ලා මොන මොන ආකාරයෙන් විවිධ අවස්ථාවන් වලදී ආගමික වත්පිළිවෙත් ඉෂ්ට කරලා තමන්ගේ ජීවිතේ ශක්තිමත් කරගන්නවා. ඒ සඳහා අපි ලැබෙන සෑම විවේකයක්ම ආගමානුකූලයි ධර්මානුකූලයි ප්‍රතිපත්ති ගරුකයි ජීවත් වීම ප්‍රදාන කරගන්න. පින්නතුනි බෞද්ධ අපි විවේකයක් ලැබිච්ච සෑම අවස්ථාවකදීම විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු වෙනවා. අපට අලුතින් විවේකයක් සකස් කරගන්නවට වඩා අපි යම්කිසි සැලැස්මකට දවස ආරම්භ කරලා දවස අවසන් කරනකොට අපේ ජීවිතයේ ලැබෙන සෑම විවේක අවස්ථාවක්ම Tamanගේ මෙලව ජීවිතයේ ආධ්‍යාත්මික සෝය පසුබිම් කරගෙන සකස් කර ගැනීමට අවශ්‍ය වන ගමන් මාර්ග පින්නතුනි අපි නිවැරදිව සකස් කරගන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහමේ යථාර්ථය තමයි පින්නතුනි යථාතත් අවබෝධයේ ඔස්සේ ජීවිත ගමන අවසන් කිරීම හා නිර්වාණ අවබෝධයේ පසක් කර ගැනීම. ඒ සඳහා ඔබ මම අප විවිධ වූ පාරමිතා ධර්මයන් මේ ජීවිත රටාවේ ක්‍රියාවට නන්වනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙලා ලෝකෝත්තර ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙලා සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරමින් බුදුන් වදාළ නිවැරදි ගමන් මාර්ගය ඔස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයයි ඔබෙත් මගේත් ප්‍රධාන පරමාර්ථය අපි පිනතුනි නැවත නැවත මනුස්ස ලෝකයක උත්පත්තිය ලබන්න පෙරුම් පුරනවට වඩා නැවත නැවත දිව්‍ය ලෝකවල උත්පත්තිය ලබනවා කියන විශ්වාසය හදවතට ගැනෙනවට වඩා අපේ මූලික පරමාර්ථය වන්නේ ජාති ජරා ව්‍යාධි මරණ හඳුනාගෙන ත්‍රිලක්ෂණය ඔස්සේ ජීවිතේ යථාර්ථය තේරුම් අරගෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික පරම ශාන්ත අතීතුම් වූ නිවන් අවබෝධය පසක් කර ගැනීමයි අපි හැම දිනාගෙම බලාපොරොත්තු ඒ සඳහා ඊටාම පැහැදිලි ගමන් මාර්ගයක් තිබෙනවා බෞද්ධ ජීවිත මූලික වශයෙන්ම පින්නතුනේ සකස් විය යුතු වන්නේ ශ්‍රද්ධාව මුල් කරගෙනයි ශ්‍රද්ධාව මුල් කරගෙන සිද්ධ කරන ජීවිත රටාවේ ඊටාම පැහැදිලි යථාර්ථයක් දක්නට ලැබෙනවා අපට තේරුම් ගත යුතු වන්නේ පින්නතුනේ චතුරාර්ය සත්‍යයයි දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කමං අරියච්ඡට්ඨං විකම්මග්ගං දුක්ඛෝපසමගාමිනං ලෝතර බුද්ධ දේශනාවේ ප්‍රධාන අන්තර්ගතය හරය තමයි මා මේ ගාථාවෙන් පැහැදිලි කරන්නට යෙදුනේ ජීවිතයේ පින්නතුනි අපි දුක තේරුම් ගත යුතු වෙනවා ඒ වගේම දුක කියන දේ ඇති වෙන හේතුන් පිළිබඳ අධ්‍යයනයක් කරලා ගැඹුරු අවබෝධයක් ලබා ගත යුතු වෙනවා ඒ හේතුව පිළිබඳව කොයි ආකාරයෙන්ද මේ හේතුන් නැති කරන්න කියන අවබෝධය අපි ලබා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ හේතුන් නැති කරන මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය ඔස්සේ මා සඳහන් කරන යථාර්ථ අවබෝධයට අපිපත් වෙන්නට ඕන වෙනවා. අපි හැමෝගෙම එකම බලාපොරොත්තුව තමයි මම මේ සඳහන් කළ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුළින් මේ ජීවිත ගමන මධ්‍යම ප්‍රතිපදාව හරහා මේ නිර්වාණ අවබෝධය පසක් කරවා ගැනීම ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා සඳහන් කරන්නේ පින්නතුනි විශේෂිත වූ කරුණක් විශේෂිත වූ ලක්ෂණයක් නොවේ බුදුදහමේ ප්‍රායෝගිකව අපි අනුගමනය කරන මූලිකම අඩිතාලමේ ඉඳන් මූලිකම අවස්ථාවේ ඉඳන් ඊටාම ගැඹුරු අවස්ථාව දක්වා ගමන් කරනකොට ඒ සියල්ලෙහි අවසානය තමයි අපේ නිවැරදි දැක්ම. අපේ නිවැරදි කල්පනාව, අපේ නිවැරදි වචනය, අපේ නිවැරදි කර්මාන්ත, අපේ නිවැරදි දිවි පැවැත්ම, අපේ නිවැරදි උත්සාහය, අපේ නිවැරදි පින්නතුනි සිහිය හා නිවැරදි ඒකාග්‍රතාවය. මේ ලක්ෂණ අපි මේ ප්‍රායෝගික ජීවිතය තුලත් ඉතාම ඉහළ මට්ටමින් ක්‍රියාත්මක කරනවා. අපේ ජීවිතයේ ප්‍රායෝගික මට්ටමින් සිද්ධ වෙන ප්‍රධාන ලක්ෂණ ගැඹුරු වශයෙන් අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනය තුලින් යම් ප්‍රයෝජනයක් යම් ප්‍රතිඵලයක් ආදේශ කරවා ගැනීම තමයි මා විශේෂයෙන් අද ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පෙර මූලික වශයෙන් මට අවශ්‍ය වෙනවා ඔබේ ශ්‍රද්ධාව කියන සිතුවිලි ශක්තිමත් කරන්න. ඔබ ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න ඕන. මේ හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරන්නේ ඒ අරමුණු පසක් කර ගැනීම මූලික කරගෙන අධ්‍යාත්මික සුවය ප්‍රධාන පරමාර්ථය කරගෙන ඒ නිසා තමයි ඔබ ශ්‍රද්ධාවන්තයෙක් වෙන්න ඕන. හැමෝම හිතලා බලන්න බෞද්ධ ජීවිතයේ තියෙන ප්‍රධාන ධන හතක්. ඒ ධන හතේ පළවෙනිම උගන්වන්නේ පින්නතුනි ශ්‍රද්ධාව නැමැති ධනය. බෞද්ධයා සම්පූර්ණ වෙන්නේ ශ්‍රද්ධාව නැමැති ධනය තුලින්. මටත් මේ වෙලාවේ අවශ්‍ය වුණා ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාවේ ඔබ ශ්‍රද්ධාවන්තයෙක් කරන්නට අවශ්‍ය වුණා. ඒ ශ්‍රද්ධාවන්තයෙක් කරන්නට අවශ්‍ය නිසා තමයි ඔබ নমස්කාර පාඨය ප්‍රකාශ කරලා මා සඳහන් කළ ආකාරයට තෙරුවන් සරණ ගියේ. එක අවස්ථාවක් නෙමෙයි. අවස්ථා තුනක් ඔබ තෙරුවන් සරණ යනවා. හැම තැනකදීම මේ කාර්යය අපතුලින් සිද්ධ වෙන ප්‍රායෝගික ඊටාම වැදගත් ලක්ෂණයක්. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි කියලා. දෙවනුවද තෙවනුවද ඔබ සරණ යනවා. අපි බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් සරණ යන කෙනා ශ්‍රද්ධාවන්තයෙක් නම් ශ්‍රද්ධාවන්තය කියලා සඳහන් කරන්නේ යමෙක් තෙරුවන් සරණ යනවා නම් ඒ තැනැත්තෝ ශ්‍රද්ධාවන්තයි. එහෙනම් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වුණත් ඔබ ශ්‍රද්ධාවන්තයෙක් වෙලා තියෙනවා. පන්සලට ගිහිල්ලා ආගමික වත්පිළිවෙත්වල නිරත වුණාත් ඔබේ මූලිකම අංගය තමයි කුමක්ද? ඔබ ශ්‍රද්ධාවන්තයෙක් වෙන්නට ඕන. එදිනදා ජීවිතයේ කරන ප්‍රතිපත්ති කටයුතු වලදී දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ බුදුන් වැඳලා නම් ඔබ ශ්‍රද්ධාවන්තයෙක් වෙලා තියෙනවා. දවසේ වැඩ කටයුතු අවසන් කරන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා ඒ ආශිර්වාදය ලබාගෙන නම් ඔබ ශ්‍රද්ධාවන්තයෙක් වෙනවා. ඔබම ඔබ ගැන හිතලා බලන්න ඔබ ඔය කියන ශ්‍රද්ධාවන්ත කියන චරිතයට සුදුසුකම් ලැබපු කෙනෙක්ද කියලා. ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක්ද? එහෙම නැත්නම් හදිසි අවශ්‍යතාවයන් වලට පමණක් තෙරුවන් සරණ යන කෙනෙක්ද? අද සමාජයේ බොහෝ අය පින්නතුනි හදිසි අවස්ථාවකදී Tamanට විශේෂයෙන් පිහිටක් බලාපොරොත්තු වෙනකොට තෙරුවන් සරණ යන පිරිස වැඩි. නමුත් බහුතරයක් බෞද්ධ සැදෑවත් පිරිස සැදෑවත් ගතිය කියන නමට ගැලපෙන ජීවිත රටාව හදා ගන්නවා. ඔය ශ්‍රද්ධාවන්තකම තියෙන්නට ඕන. ඒ නිසා තමයි ඔබ මම මුලින්ම තෙරුවන් සරණ යන කෙනෙක් බවට පත් කළේ. ධර්ම ශ්‍රවණ කරන උදවිය ඊළඟට හිතන්න ටිකක් ඔබට අපි ඊළඟට සීපත් කළේ ශික්ෂාපද පහ පංචශීලයේ සමාදන් කළා. මට ඊළඟට අවශ්‍ය වුණා ධර්ම ශ්‍රවණය කරන හැම දිනාම සිල්වන්ත පිරිසක් බවට පරිවර්තනය කරගන්න. තෙරුවන් සරණ ගිය ඔබ සිල්වන්ත කෙනෙක් බවට පත් වෙන්නට තමයි පංචශීලයේ සමාදන් කළේ. දැන් ඔබ පංචශීලයේ සමාදන් වුණා. ශික්ෂාපද පහක් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වුණා. එතකොට බලන්න හිතලා මූලික ලක්ෂණයෙන් ශ්‍රද්ධාව හොයාගත්තා. තෙරුවන් සරණ ගිහිල්ලා. දෙවෙනි ලක්ෂණය තමයි සිල්වන්ත වුණා. සිල්වන්තකමෙන් ඔබ හොයාගත්ත මොකද්ද? පන්සිල් රකින්න ඕන කෙනෙක් බවට පත් වුණා. දැන් එතකොට ඔබට පැහැදිලි ඇති මගේ ජීවිතේ ප්‍රායෝගික වශයෙන් යථාර්ථයේ දකින දහම් මගට මම ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක්. සුළුවට හිතන්න එපා ඔබේ ජීවිතය ගැන. ලෝතර බුදුරජාණන් වහන්සේ පන්සිල් අනුමත කළේ මේ හැම කෙනෙකුටම ප්‍රධාන වශයෙන් පොදුවේ ඉලක්ක වෙන වරප්‍රසාද පහක් විදියට අයිතිවාසිකම් පහක් විදියට ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අරගෙන බලන්න ආර්ය ශ්‍රාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනකොට බුද්ධ දේශනාවේ උගන්වන්නේ දුක කියන දේ හඳුනා ගන්නවා අපි සංස්කාර ධර්මයන් පිළිබඳව වෙනස් වීම පිළිබඳව පින්නතුනි අපි සාමාන්‍ය දුක් පිළිබඳව විවිධ අවස්ථාවන් වලදී විවිධාකාරයෙන් අවබෝධයක් ලබා ගන්නවා. ඊළඟට අපි හොයාගන්නවා මේ කියන සියලු දුක් වෙනස් වීම තුලින් වේවා සාමාන්‍ය දුක් තුලින් වේවා සංස්කාර ධර්ම පිළිබඳ දුක් තුලින් වේවා අපි හොයනවා බලනවා දකිනවා මේ බුදුදහමත් එක්ක ජීවත් වෙනකොට මේවා ඉස්මතු වෙන්නේ මොන හේතු මතද කියලා ඒ තුලින් අපි ඉගෙන ගත්තා මූලිකම ලක්ෂණය තමයි තෘෂ්ණාව මූලික වෙනවා මේ සියලු දුක් සහගත අවස්ථාවන් ඇති අප නැති කල යුත්තේ දුක නෙවෙයි දුක ඉස්මතු කරන තෘෂ්ණාව අපි නැති කල යුතුයි තෘෂ්ණාව නැති කිරීම තමයි බුද්ධ දේශනාවේ උගන්වන්නේ නිර්වාණ අවබෝධය කියලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යථාර්ථය අවබෝධ වෙන්නේ තෘෂ්ණාව නැති කරපු තැනත්තන්ට තෘෂ්ණාව නැති කිරීම සඳහා අප විසින් අනුගමනය කළ යුතු ප්‍රධානම ගමන් මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව ලෙස සඳහන් කළ මේ ජීවිත රටාවේ අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ප්‍රවිෂ්ඨ වේ යුතු වෙනවා. අපි සම්මා දිට්ඨියෙන් යුක්ත අය. අපි සම්මා සංකප්ප වලින් යුක්ත වෙච්ච අය වෙනවා. සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ලක්ෂණ වලින් අපේ ජීවිතේ පින්නතුනි හැඩගස්ව ගන්නට ඕන. විවිධ දේවල් අපිට දකින්න පුළුවන්. නමුත් අපි වැරදි දැකීම් වලින් ජීවත් වුණොත් පින්නතුනි අපේ පැවැත්මට ලොකු හානියක් වෙනවා. වැරදි දැකීම් තුල ජීවත් වෙනවා කියන්නේ අපේ පැවැත්මට හානියක්. ඔබ මේ සමාජය තුල ජීවත් වෙන නිසා ඔබට ඊටාම මනවින් පැහැදිලි වෙනව ඇති අපි අපේ ජීවිත ගමන කෙසේ දියත් කළ යුතුද නැද්ද කියලා. මේ සමාජය තුල පින්නතුනි සත්පුරුෂා සත්පුරුෂාදී වශයෙන් විවිධ අංශ නියෝජනය කරන උදවිය අපට පේනවා දකිනවා. සමහර විට අපි ජීවිතයේ තේරුම් ගත යුතු වන්නේ ඒ දෙස බලලා අපි හඳුනාගෙනයි කටයුතු කළ යුතුවන්. හිතලා බලන්න. හොඳ දැක්මක් ගොඩනගා ගන්න හොඳ මානසිකත්වයක් අපිට තිබෙනවා. මේ සමාජය තුල ජීවත් වෙනවා පින්නතුනේ Taman ගැන හිතන අනුන් ගැන හිතන උදවිය ඕන තරම් ඉන්නවා. Taman ගැන නොසිතන අනුන් ගැන නොසිතන උදවියක් ඉන්නවා. Taman ගැන හිතන උදවිය ඉන්නවා පින්නතුනේ අනුන් ගැන නොසිතන උදවිය. අනුන් ගැන සිතන උදවිය ඉන්නවා පින්නතුනේ Taman ගැන නොසිතන උදවිය. ওই විවිධාකාර චරිත කතාවට හම්බ වෙනවා. නමුත් ඒ අතරතුර ඊටාම නිවැරදි චරිතය ලෙස අප දකින්නේ පින්නතුනි Taman ගැන සිතන අනුන් ගැන සිතන කෙනා හරි වැදගත් වෙනවා. ඔය හොඳ දැක්මක් ඔය ජීවිතයේ ඔය නිවැරදි දැක්ම හැමෝටම දකින්න පුළුවන් නම් එක් අංශයකින් මෙලව ජීවිතයේ යථාර්ථයට මෙහා සමාජ රටාව තුළ නිවැරදි දැක්ම ගොඩනගා ගන්න හැකියාව ඇති වෙනවා. සත්වයා සර්වකාලික ජීවිත රටාවක් නැති බව ඔබ මම අපි දන්නා කරුණක්. අපි හැමදාම ජීවත් වෙලා ඉන්නේ නැහැ. අපට උරුම වෙච්ච මරණයක් තිබෙනවා. සත්වයා මරණින් මතු නූපදී කියන විශ්වාසය අපි තුල නැහැ. සත්වයා කරන ලද කුසල කුසල ශක්තියින් මත නැවත නැවත උත්පත්තියක් ලබනවා කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි නිවැරදි දැක්ම තුල ඉන්නවා සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඒ සම්මා දිට්ඨිය කියන ඒ ලක්ෂණයටත් වඩා බලන්න ටිකක් හිතලා මනසින් උසස් වෙච්ච ඔබ මේ සමාජ රටාවේ යහපත් අයහපත් ඕන දෙයක් දකින්න පුළුවන් හිතන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් මම ඒකයි සඳහන් කළේ සත්පුරුෂ අසත්පුරුෂ සමාජ රටාවන් විවිධාකාර වූ සමාජ රටාවන් අපි දකිනවා. ඒවා නිවැරදිව ජීවත් වෙන නිවැරදි දැකීමක් තිබෙන ඔබට මං හිතන්නේ හරි වැදගත් වෙනවා. එහෙම නොවෙන්න අපට පින්නතුනේ ජීවිතේ නිවැරදිම දැක්ම ගොඩනගා ගන්නට බැරි නම් මා හිතනවා අපේ ජීවිතේ තරම් සාර්ථක වෙන්නේ බෞද්ධකම එවැගේම මේ උත්පත්ති ලැබූ උසස් මාත්මේ ජීවිත ගමන තේරුම් ගන්නට නම් පැහැදිලි දැක්මක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව අර මා සඳහන් කළ ජාති ජරා ව්‍යාධි මරණ වලින් තොර වෙච්ච නිර්වාණ අවබෝධයේ පසක් කරගන්න බෑ. අපට පින්නතුනි නිවැරදි දැක්මක් නැත්නම් ඒ විතරක් නෙමෙයි. නිවැරදි කල්පනාවක් තියෙන්න ඕන. හැම වෙලේම නිවැරදි කල්පනාව කියලා සඳහන් කළේ පස්කම්සපෙන් වෙන් වෙන්නට කල්පනා කරන්නට ඕන අපි. නෙක්ඛම්ම සංකල්ප. වෛර කරන කියන කල්පනාවට වඩා වැදගත් නේද අව්‍යාපාද සංකප්ප. ලෝකයේ විශ්වයේ මිනිසාට සතා සිව්පාවට මෛත්‍රී කරන කල්පනාව මොනතරම් වැදගත් වෙනවද? අවිහිංසා සංකප්ප. කෙනෙක් තව කෙනෙකුට හිංසා නොකරනවා නම් මොනතරම් ජීවිතේ වටිනවද? අද බොහෝ තැන්වල සිද්ධ වෙන්නේ සතා සිව්පාවටත් වඩා අන්ත වෙනවා සමහර චරිත කතා. පුද්ගලයා පුද්ගලයා අතර පින්නතුනි පවතින අන්‍යෝන්‍ය සෝදතාවයක් සම්බන්ධතාවයක්. සත්ත්ව ලෝකයේ සතා සිව්පාව අතර සමහර විට කුඩා සත්තු බියක් දක්වනවා මහ විශාල සත්තුන්ට. ගොදුරක් කරගනී කියන බිය නිසා. නමුත් පින්නතුනි මනුෂ්‍ය ලෝකයේ තුල පුද්ගලයා පුද්ගලයා අතර එහෙම ගොදුරක් වෙන ස්වභාවයක් නැහැ. හැමෝම සිතුම් පැතුම් වලින් රටාවෙන් පැවැත්මෙන් ජීවිත ගමනෙන් නිවැරදිව ජීවත් වෙන්න පුළුවන් පරිසර හදාගත්ත උදවිය. ඒ නිසා අවිංසාවාදී අවිංසා සංකප්ප කොච්චර වැදගත් වෙනවද? කෙනෙක් කෙනෙකුට හිංසා නොකරනවා නම් සමාජය තුලම පින්නතුනේ අපි දකින්නේ මොකද්ද? ජීවත් වීමේ අයිතිය හැමෝටම ලැබෙනවා. බුදු දේශනාවේ උගන්වන හිංසා නොකිරීම පිළිබඳව අනුසස් ඕන තරම් තිබෙනවා පින්නතුනේ. ඒකයි සම්මා සංකප්ප කියන්නේ හැම වෙලෙම කල්පනා කරන්නට ඕන. පස්කම්සපෙන් වෙන්වීමේ කල්පනාව, මෛත්‍රී කිරීමේ කල්පනාව හා අවිංසාවාදීව ජීවත් වීමේ කල්පනාව නමට පමණක් නොවේයි පින්නතුනේ ප්‍රායෝගිකව අපේ සමාජය අද ක්‍රියාත්මක වෙන ප්‍රධාන අවශ්‍යතාවය. නිර්වාණ අවබෝධයේ පසක් කරගන්නවට වඩා දෛනික ජීවිතයේ මෙලව ජීවිතයේ ප්‍රායෝගිකව පින්නතුන්ලට අනුගමනය කරන්න පුළුවන් ලක්ෂණ මේවා. නිවන් අවබෝධයේ පසක් කර ගැනීමට පෙරම් පුරන ඔබට උත්සාහ දරන ඔබට මේවත් ඒ සඳහා අවශ්‍ය මාර්ග පින්නතුන් සම්මා වාචා යහපත් වචන. ඉතින් බලන්න ඔස් යහපත් වචන කිව්වහම මෙතන පැහැදිලි වෙනවනේ. බොරු කියන එක අනුමත කරලා නැහැ. එහෙම නැත්නම් පින්නතුනි සම්ප්‍රප්පලාප පරුස වචන හිස් වචන මේ කිසි දෙයක් පින්නතුනි කේලම මේවා හැම තැනකදීම ප්‍රතික්ෂේප වෙන දේවල්. අපි සමාදන් වෙන ආජීව අෂ්ටමක සීලයේදී පින්නතුනි මේ ලක්ෂණ පැහැදිලි කරනවා. සුදුසු නෑ කියලා. එදිනදා ජීවිතයේ ශික්ෂාපද ආරක්ෂා කරන අපිට ඊටාම වැදගත් දේ තමයි පින්නතුනි හොඳ වචන භාවිතා කරන්න ඕන. ඒ පිළිබඳ වුණ තරම් උදාහරණ කතා අපේ බෞද්ධ පත පොතේ සඳහන් වෙනවා. සතා සිව්පාවත් පින්නතුනි යහපත් වචන ඉදිරියේ පින්නතුනි නම්මශීලී වෙලා තිබෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාලේ අපට මෙලව ජීවිතේ ප්‍රායෝගිකව අවශ්‍ය වන දේ තමයි වචනේ ඊටාම වැදගත් වෙනවා සම්මා වාචා කියන්නේ ඒකයි යහපත් වචන කතා කරන්නට ඕනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. හොඳ කර්මාන්ත අවශ්‍ය වෙනවා ජීවිත ගමන ගෙනියන්න. මේ එදිනෙදා ජීවිතේ. දැන් ටික හිතලා බලන්න සම්මා කම්මන්ත ගුවාම යහපත් කර්මාන්ත. ඒතර ශික්ෂාපදවලක් මේක උගන්වනවා. පන්සිල් වලත් කියනවානේ පින්නතුනි සතුන් මරණ සොරකම් කරන කාමයේ වර්ධවා හැසිරෙන මේවා නුසුදුසු ක්‍රියාදාමයන් හැටියට සඳහන් කරනවා. ඔබ එහෙමනම් හැම දවසෙම හැමදාම හැම මොහොතකදීම නිත්‍ය සීලේ සමාදන් වෙන්නේ සතුන් පිළිබඳව මෛත්‍රී සහගතව හිතලා විශ්වයේදම මෛත්‍රී කරන අවිංසාවාදී චරිතයක් විදියට ඔබ මේ සමාජය තුල දවස ගෙවන්නේ. එතකොට මේ කර්මාන්ත මොනතරම් සාර්ථකද? ඒ නිසා තමයි සම්මා ආජීවය මෙතෙන් එකතු කරගත්තේ අපි. සම්මා ආජීවය කියන්නේ පින්නතුනි යහපත් දිවි පැවැත්ම. ඔබ හිතලා බලන්න ඔබේ දිවි පැවැත්ම මොන තරම් සාර්ථකද අසාර්ථකද කියලා. මේ පුද්ගල ජීවිතයේ සාර්ථක වෙන්නට පින්නතුනි බුදුන් අනුදැනවදාළ විශේෂම ලක්ෂණය තමයි කුමක්ද? සත්තු වෙළඳම් කරනවා නම් මස් වෙළඳම් කරනවා නම් අව්‍යාවුද විසත්‍රව්‍ය මත්පැන් වෙළඳම් කරනවා නම් ඒ තුල තිබෙන්නේ සම්මා ආජීවය නම් නොවේ. ඒවා නිවැරදි දිවි පැවැත්මකට යොහල් වෙන්නේ නැහැ. මේ තුලින් ආර්ථික රටාව මොනතරම් ශක්තිමත් කරගත්තත් ඔබේ හෘද සාක්ෂියට එකඟ ඔබ දන්නවා බුදුදහමට අනුව නම් අනුමත නොකරන කර්මාන්ත එහෙම නැත්නම් දීපැවැත්මට අදාළ දේවල් කියලා. සමහර විට මේ ශේස්ත්‍රයට ඔබ නිරත වුණහම ඊටාම කෙටි කාලයක් තුලදී විශාල ධනයක් ඔබට උත්පාදනය කරගන්න පුළුවන්. ඒ වුණාට ඒ ධන උත්පාදනය සාර්ථක නැහැ පින්නතුණි අසාර්ථකයි. දැහැමෙන් හිමෙන් උපයා සපයා සම්පාදනය කරගත්ත ධනය තමයි පින්නතුනි ධාර්මික ධනයක් වන්නේ. නොකටයුතු වෙළඳාම් පහෙන් යම්කිසි කෙනෙකුට වෙන් වෙලා ඊටාම නිවැරදි ආර්ථිකයක් ගොඩනගා ගත්තොත් ඒ විශාල වශයෙන් රැස් කරන ධනයට වඩා තමන් සුළුවෙන් රැස් කරන ධර්මයේ ධාර්මිකයි මනාලිස පරිහරණය කරන්න පුළුවන් හදවතට එකඟව සතුටු වෙන්න පුළුවන් මම දුක් මහන්සි වල හම්බ කරගත්ත ධනෙ කියලා අධාර්මික ධන උත්පාදනය පින්නතුනි බුදුදහමේ කිසි විටකවත් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේදී පැහැදිලි කළා. හොඳ වචන කතා කරන අය වෙන්න හොඳ කර්මාන්ත ක්‍රියාවට නන්වන උදවිය බවට පරිවර්තනය වෙන්න මේ කියන යහපත් දිවි පැවැත්ම ගොඩනගා ගන්න කියලා සම්මා ආජීව සම්මා වායාම කියලා අපි සඳහන් කරේ පින්නතුනේ විශේෂයෙන් බලාපොරොත්තු වෙදී යහපත් උත්සාහය පින්නතුල හැම වෙලේම උත්සාහ කරන්නේ කුසල් වැඩි දියුණු කරගන්න පින්නතුල හැම වෙලේම උත්සාහ කරන්නේ අකුසල් කියන දේවල් නැති කරලා දාලා ඒ වෙනුවට කුසල් උපදවා ගන්න. අපි හැම වෙලේම උත්සාහ කරන්නට ඕන පින්නතුනි නූපන් කුසල් උපදවා ගන්න. උපන් කුසල් වැඩි කරගන්න. නූපන් අකුසල් නූපදවන්න උපන් අකුසල් නැති කරන්න අපේ උත්සාහය ඒක තමයි සම්මා වායාම කියන්නේ මොනතරම් වටිනවද? ජීවිතේ තේරුම් ගන්නට ඕන කෙටි කාලින ජීවිත රටාවක් තුල ජීවත් වෙන අපි ඒ යථාර්ථයේ තේරුම් අරගෙන ජීවත් වෙන්න නම් සම්මා වායාමයේ අවශ්‍ය වෙනවා පින්නතුනි. සම්මා වායාමයේ යහපත් උත්සාහය ගොඩනගන්න බෑ අපට සිහිය නැත්නම්. ඒක තමයි සම්මා සතිය. සම්මා සතියෙන් බලාපොරොත්තු වුනේ සතර සතිපට්ඨානයෙන් යුක්ත ජීවිතයක් ගොඩනගා ගන්න. අපට සතර සතිපට්ඨානයෙන් යුක්ත ජීවිත රටාවක් ගොඩනගා ගන්න පුළුවන් නම් හොඳ සිහියක් අපට තිබෙනවා. සිත ගැන හිතනද කායානුපස්සනා චිත්තානුපස්සන ආදි වශයෙන් වේදනානුපස්සනා ධම්මානුපස්සනා ආදි වශයෙන් පින්නතුනි අපට මේ සතර සතිපට්ඨානය තුලින් සම්මා සතිය ගොඩනගා ගන්න පුළුවන් අපට යථාර්ථය දකින්න හොඳ දැක්මක් තියෙන්න ඕනනේ දහමින් ප්‍රයෝජන ගන්න යහපත් දැකීම ගොඩනගා ගන්න දැක්මක් අවශ්‍ය වෙනවා ඒ ජීවිත ගමන අසාර්ථක වෙනවා අපිට යහපත් දැකීමකුත් නැත්නම් යහපත් පින්නතුනි වචන නැත්නම් යහපත් කර්මාන්ත නැත්නම් යහපත් දිවි ප්‍රවැත්මක් නැත්නම් ඒ නිසා දැඩි ලෙසම අපි එක තීන්දුවකට එන්නට ඕන ඒක තමයි මොකද්ද අවසාන වශයෙන් පින්නතුනි අපි ඍජු ප්‍රතිපත්තියකට එළඹෙන්නට ඕන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීව සමවායාම සම්මා සති කියන සියලු ලක්ෂණයකට එකතු වෙච්ච තැන අපේ ජීවිත සම්මා සමාධිය යුක්තයි. ඔබට මට අවශ්‍යතාවයේ තිබෙන්නේ මේ එදිනෙදා ජීවිතයේ දෛනික ජීවිතයේ පින්නතුණි මෙන්න මේ කියන ලක්ෂණ වලින් ජීවත් අපි ධර්මය පහුරක් කරගන්නට ඕන පින්නතුණි අපේ ජීවිතේ ශක්තිමත් කරගන්න. මනුෂ්‍ය ආත්මයක උපන්නට ඒ මනුෂ්‍ය ආත්මය තුල උපන්නාට ජීවත් වෙනවට වඩා උපන්නා වූ සුවිශේෂී වැදගත් වූ මනුෂ්‍යාත්මයෙන් ඉහළම ප්‍රයෝජන ලබා ගැනීම තමයි ඔබෙත් මගෙත් පරමාර්ථය වෙන්න ඕන. දිව්‍ය ලෝකවල උත්පත්ති ලබන්න පින් කරනවට වඩා මනුෂ්‍ය ලෝකවල උත්පත්ති ලබන්න පින් කරනවට වඩා ටිකක් හිතලා බලන්න මෙලොව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන ඔය කියන දැකීම නිවැරදි කරගෙන ඔය සඳහන් කරපු හොඳ කල්පනාවකින් යුක්ත වෙලා ඉඳලා හොඳ කර්මාන්ත කරලා හොඳ වචන භාවිතා කරලා යහපත් දිවි පැවැත්මක් ගොඩනගාගෙන හොඳ උත්සාහයකින් ජීවිත ගමන ඔබට සකස් කරගන්න පුළුවන් නම් ඒ තුල ඔබේ සිහිය හොඳයි හොඳ කල්පනාවක් තිබෙන හොඳ සතියක් තිබෙනවා ඒ තුලින් ඔබ එක අරමුණකට ඒකාග්‍රතාවයකට එනවා ඕක තමයි ජීවිතේ ලෝතර බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා කාලාම සූත්‍රයෙන් පැහැදිලි කළේ හැම වෙලාවෙම ඔබ මේ සසර දුක ඈතර කරගන්නට නම් ධර්මීය ජීවිතයට එකතු කරගන්න කියලා. ඔබට ඔබේ ජීවිතේ ධර්මානුකූල ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න බැරි නම් මා හිතන්නේ ඔබට මේ සසර ගමන කෙලවර කරන්න සංසාර දුකින් ඈතර වෙන්න පුළුවන් ගමන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කියලා. අපට සඳහන් කරන්නේ මිනිස්යාට ගැළපෙන ධමයක් ලෞතුරා බුද්ධ දේශනා. මේ ධම දේශනා කලේ පින්නතුනි පච්චත්තම් වේදිතබ්බ ප්‍රත්‍ය වශයෙන් මේ තාම වැදගත් මානසික සංවර්ධනයේ නුවණැත්තන්ට දේශනා කරු ධමයක්. හිතන්න දකින්න යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් ධමයක් තමයි පින්නතුනි ලෞතුරා බුද්ධ දේශනාවේ පැහැදිලි කරන්නේ. ඒ නිසා පින්නතුනි හැම වෙලාවෙම නිරන්තරයෙන් ඔබ සිහිපත් කරගන්නට ඕනා දුක හඳුනගෙන ජීවත් වෙන. මේ ලෝකේ මා ජීවත් වෙනකොට වෙනස් වීම පිළිබඳව දකින්න. උපන්න සත්වයා ලදරු අවදිය, තරුණ අවදිය, මහලු අවදිය වෙනස් වීම පිළිබඳව හිතන්න. උපන්න සත්වයාගේ සාමාන්‍ය දුක පිළිබඳව හිතන්න. ඉපදෙන ලෙඩ වෙන ජරාවටපත් වෙන මරණයටපත් වෙන දුක බව හඳුනගන්න. ඒ විතරක් නෙමේ පින්නතුනි සංස්කාර දුක් පිළිබඳව තේරුම් ගන්න. මේවා සියල්ලම ඉස්මතු වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, ත්‍රිවිධ තෘෂ්ණා මූලික වෙන බවත් හොඳට හිතලා තෘෂ්ණාවෙන් අත මිදෙන්න පුළුවන් නිර්වාණ නිවන් අවබෝධය තෘෂ්ණාව නැති කරන ගමන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න. නැති කරන ගමන් මගට ප්‍රවිෂ්ඨ වෙන්න නම් ඔබට තිබෙන එකම මාර්ගය තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒ නිසා හොඳට හිතට ගන්න මම යහපත් දකින්න කෙනෙක්. වැරදි දැකීම් වලින් ඈත් වෙන්න මම යහපත් කල්පනාවෙන් ඉන්න කෙනෙක් හොඳ කල්පනා තුන ක්‍රියාවට නන්වන්න මම හොඳ කර්මාන්ත කරන කෙනෙක් ඒ කර්මාන්ත තුල ජීවත් වෙන්න ඔබ අදිෂ්ඨාන කරගන්න මම නොකටයුතු වෙලඳාමෙන් ශක්තිමත් වෙන්න ඕන කියලා හිත හදාගෙන ජීවත් වෙන්න මේවා වෙනස් විය යුතුයි කියලා දකින්න ඒ වගේම ඔබ හිතන්න හොඳ උත්සාහයකින් ජීවත් වෙන්න පුළුවන් තරම් ජීවිතේ කෙටි කාලීන රටාවේ පුළුවන් තරම් කුසල ධර්ම කරලා ජීවිත ගමන ශක්තිමත් කරන්න උත්සාහවන්ත වෙන්න. ඒ වගේම හොඳ කල්පනාව සතිය තුල ජීවත් වෙන්න. සිතේ සමාධිය ගොඩනගාගෙන ජීවිතේ ජීවත් වෙන කාල පරිච්ඡේදය තුල කුසලයෙන් පෝසත් වෙන්න. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට යහපත පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අවසරයි ස්වාමින් වහන්ස මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු පින්කම සියලු දාන අතර ඉතාම ඉහළ දානය. ධර්ම දානමය කටයුත්ත වෙනුවෙන් දායකත්වයේ දරුව සියලුම දෙනාට මේ ලෝක වශයෙන් ඒ දායකත්වයෙන් දරුව හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරුවෝ සියලුම දෙනා නමින් ජන්මාන්තර પ્રાપ્ત මව් දෙමව්පියන් පවුලේ ඥාතිවරුන් හිතයිසීන් හා ලෝකවාසී මියගේ හැම දිනාටමත් මේ කුසල ධර්මයන්ගේ ආශිර්වාදයෙන් මෙලෝ පරලෝ යහපත ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවන් අවබෝධයේ පිණිස මේ කුසල ධර්මයෝ හේතු වාසනා වේවා ධර්ම ශ්‍රවණලාභී හැම දිනාටම ධර්ම ශ්‍රවණානි සංස බලමහිමේ යහපතක්ම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු මම් පරන්ති සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්දාම යුක්තික පාර්ශවයේ මහා ලේකකාධිකාරී පොළොන්නරුව කදුරුවෙල ජයන්ති මහා විහාරාධිපති පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහෙවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා